ඒ වෙලාවේ තමයි නිග්‍රෝධ පිරිවැළියාගේ සිය ළඟ දහඩියෙන් තෙත් වෙලාගේ ඒ මොහොතේ මේ පිරිවැළියා Tamanගේ පිරිසට කියනවා ඔබ නිහඬ වෙන්න ඔබ නිහඬ වෙන්න ඒ තථාගතයන් වහන්සේ නිහඬ පිරිසටයි කැමති තථාගතයන් වහන්සේ හැම වෙලාවකම කැමති වෙන්නේ නිහඬව නිසලව සති සමාධි ප්‍රඥා පුරණයට පමණයි බුදුරජාණන් වහන්සේ ගැන බොහොත් ප්‍රකාශ කළේ ගුණයක්නේ තථාගතයන් වහන්සේ මේ පිරිවැඩියාගේ ආරාමයට වඩිනවා ආරාමයට වැඩලා අහනවා පරිබ්‍රාජකය ඔබ මෙතෙක් වෙලා මොකක්ද කතා කර කර හිටියේ මොනවා ගැනද කතා කළේ ඒ වෙලාවේ පිරිවැඩියා සත්‍ය සිදුවීම කතා කරපු දේ තථාගතයන් වහන්සේට ප්‍රකාශ කරනවා ඉදමයන් බන්තේ අද්දසාම භගවන්තං සුමාගධාය තීරේ මෝරණිවාපේ අභෝකාශේ සංකමන්තං ස්වාමීනි අපි දැක්කා තථාගතයන් වහන්සේ සුමාගධා පොකුණු පෙර අහස් කුස සක්මන් කරනවා ස්වාමීනි අපට හිතුණා තථාගතයන් වහන්සේ අපේ මේ ආරාමයට වඩේ කියලා එයයි අපි සාකච්ඡා කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ආසනයේ සිංහරාජෙක් වගේ වැඩ ඉන්නකොට මේ නිග්‍රෝධ පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට ඔබ කොහොමද ධර්මය දේශනා කරන්නේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා දුජානං හෝ පනේතං නිරෝධ තයා අඤ්ඤ දිත්තිකේන අඤ්ඤ කන්තිකේන අඤ්ඤ රුචිකේන ඔබට බෑ පිරිවැජිය ඔබ වගේ කෙනෙකුට මං වගේ කෙනෙක් දේශනා කරන මේ ධර්මය තේරුම් ගන්න තරම් නුවණක් නැහැ ඔබ ඉන්නේ පාපේ දෘෂ්ටියක ඔබ පැටලිලා ඉන්නේ වෙලිලා ඉන්නේ පාපී අදහසක ඔබේ ගමන් මඟ අපායෙන් තමයි කෙලවර වෙන්නේ ඔබේ දෘෂ්ටියට ඔබේ ඔය අදහස් වලට අනාගතේ බොහෝ කාලයක් හඬන්න සිද්ධ වෙනවා වැළපෙන්න සිද්ධ වෙනවා ශෝක කරන්න සිද්ධ වෙනවා දැන් ඔබ මේ ලෝකේ රැවටුවාට බොහෝ කාලයක් ඔබට හඬන්න සිද්ධ වේවි ඔබ මගේ ධර්මය ගැන නෙවෙයි ඔබේ ආචාර්යවරුන් අතීතයේ පුරුදු කරපු ඔබේ ප්‍රතිපදාව ගැන මගෙන් අහන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ඒ පරිබ්‍රාජකය අහනවා ස්වාමීනි එහෙනම් අපේ પરම්පරාවේ අතීත ගුරුවරු අපේ මේ පරිබ්‍රාජක ජීවිතය අර්ථවත් කරගත්තේ කෙබඳු ධර්ම වලින්ද කියලා කියා දෙනසේක්වා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉසයෝ පුබ්බකා ආස සංඤතත්තා තපස්සිනෝ පංචකාම ගුණේ හිත්වා අත්තදත්ත මචාරිසුං කියලා ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා අතීතේ හිටපු ඔබේ ආදිම ගුරුවරු ඔබේ ප්‍රාචාර්යවරු බොහෝම සංවරයි ධර්මචර්යාව ආරක්ෂා කළා පංචකාමයන් දුරු කළා ඒ වගේම ඔබේ ආචාර්ය ප්‍රාචාර්යවරු දිවස උපදවාගෙන දිබ්බ චක්කු ඥානය උපදවාගෙන දිව්‍ය ලෝක භක්ම ලෝක දේශ බලමින් බොහෝම හොඳ පාරිශුද්ධ ජීවිතයක් ගත කරලා මරණින් මත්තේ භක්ම ලෝකේ පදුනා නුබලා කෙරෙහි ඒ එකම ධර්මයක්වත් මම දකින්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ වදාරනවා ඒ වෙලාවේ ඒ පිරිසම ඒ පිරිසම මහ කෝලහලයක් කරනවා අහෝ මේ තථාගතයන් වහන්සේ අපේ ආගම ගැන අපේ දර්ශනය ගැන කාටත් වඩා හොඳින් දන්නවා කියලා ඒ වෙලාවේදී නිග්‍රෝධ නම් වූ ඒ පරිබ්‍රාජකයාගේ ආරාමේ හිටපු සන්ධාන නම් වූ අනාගාමී උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ නිග්‍රෝධ තථාගතයන් වහන්සේට දොස් කිව්වා තථාගතයන් වහන්සේට අභියෝග කළා කියලා ඒ කතාව ප්‍රකාශ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ අසවදාරනවා සත්‍යං නිග්‍රෝධ ඔබ මට දොස් කිව්වා කියන්නේ ඇත්තක්ද ඒ වෙලාවේ ඔහු වරද පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ අහනවා ඔබේ ඉගැන්වීමේ ඔබේ ඉගැන්වීම තුළ කොහොමද ඔබ ඉගෙනගෙන තියෙන්නේ ඔබේ ආචාර්යවරු ඔබේ ප්‍රාචාර්යවරු ඔබට කොහොමද කියලා දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා ගැන ඔබේ ආගම තුළ ඔබේ ආගමික ඉගැන්වීම තුළ බුදුරජාණන් වහන්සේලා ගැන ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණා නේද ඔබට කියලා දීලා තියෙනවා නේද බුදුරජාණන් වහන්සේලා ගැන ඒ වෙලාවේ නිබ්‍රෝධ ප්‍රකාශ කරනවා එහෙමයි ස්වාමීනි අපේ ගුරුවරු අපිට ඉගැන්වුවා මේ ලෝකෙට බොදු කෙනෙක් පහළ වුණොත් මෙන්න මේ වගේ ලක්ෂණ ගුණ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතවල තියෙනවා මෙන්න මෙබඳු ගුණයන් ධරාගෙනයි ඒ තථාගතයන් වහන්සේලා මේ පොළවේ වැඩ ඉන්නේ ස්වාමීනි මම මේ දේවල් ඉගෙනගෙනත් මම තථාගතයන් වහන්සේට දොස් කිව්වා අනේ ස්වාමීනි මට සමා වෙන්න කියලා පාමුල වැඳ වැටිලා මේ පරිබ්‍රාජකයා තථාගතයන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටියට පස්සේ තථාගතයන් වහන්සේ සමාව ලබා දීලා ඊට පස්සේ බලනවා මේ අත්තන්ට ධර්මයේ දේශනා කරන්න පුළුවන්ද දේශනා කළොත් අවබෝධ කරගන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ දීර්ඝ නොවුනත් කෙටි අනුශාසනාවකින් ශ්‍රී සම්ධර්මයේ දේශනා කරනවා අහං හෝ පන නිග්‍රෝධ ඒවං වදාමි නිග්‍රෝධය මම මේ විදියට અભීතව ප්‍රකාශ කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසක්ඛෝ අමායාවී උජාතිකෝ මගේ ළඟට කපටි නැති අවංක කියන දේ කරන පුද්ගලයෙක් පැමිණේවා අහං අනුශාසාමි මම ඔහුට අනුශාසනා කරමි අහං ධම්මං දේශේමි මම ඔහුට ශ්‍රේ සද්ධර්මය දේශනා කරමි යථා අනුසිද්ධං තථා පටිපඤ්ඤමානෝ යස්සද්ධාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරම් භක්මචර්ය පරියෝසානං දිත්තේම ධම්මේ සයං අභිඥා සත්‍තිකत्वा උපසම්පද්ද විහෙරිස්සති සප්තවස්සානි અભීත සිංහනාදයක් නේද ඒ බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ පරිබ්‍රාජකය මගේ ළඟට අවංක කෙනෙක් ආවොත් කියන දේ ඒ විදිහටම කරන්න කැමැත්තෙන් ආවොත් මම ඔහුට අනුශාසනා කරනවා මම ඔහුට ධර්මයේ දේශනා කරනවා මේ අනුශාසනාවේ පිහිටලා කටයුතු කළොත් උපරිම වශයෙන් අවුරුදු 7ක් ඇතුළත නිත්තේව ධම්මේ අඤ්ඤා එක්කෝ අරහත්ත්වයටපත් වෙනවා සතිවා උපාදිශේෂය අනාගාමිතා කෙලස් යම් කොටසක් ඉතුරු වුනොත් අනාගාමී වෙලා සසර දුකින් අත මිදෙනවා සිංහනාදයක් කරන මේ වෙලාවේ බලන්න පාපයක මහත බලන්න අකුසලයක මහත මේ විදිහට ධර්මයේ දේශනා කරනකොට පාපී මායя මේ පරිබ්‍රාජකයා ඇතුළු 300කගේම හිත වසාගෙන හරියට බිම බලාගෙන ඉන්නවා කිසිම දෙයක් තේරෙන්නේ නැහැ වගේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ ඕදුම්බරික කියන පරිබ්‍රාජකා නාමයේ සිංහනාද කරලා 30000 කොට වැඩම කරලා ස්වර්ණ රාජහංසෙක් වගේ නැවත වතාවක් විජුකුළු පව්වට වැඩම කරන්නේ දෙවියන් සහිත ලෝකයටම මම දිවස්ලාභීවයි මේ ලෝකෙට අනුශාසනා කරන්නේ කියන ඒ උත්තම පණිවිඩය ලබා දෙමින් මේ විදිහට ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගිමන් කාලයේ ග්‍රීෂ්ම ඍතුවේ දලුලාගෙන වැඩෙන කෙලින්ද වැලක් වගේ කලගුණ නොදන්නා ලෝකයාගෙන් අනේකවිද ගැරහුම් නින්දා ලැබෙන්න ලැබෙන්න ලියලා නැගුණ මහා කරුණාවක් ඇතිව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම අන් අයගේ දුක දැකලා හදවත අමා කරුණාවෙන් පුරවාගෙන හරියට උදා වෙන වෙලාවෙ නැගෙන වෙලාවේ නොවරදවාම නැගෙන හිරින් උදාවන හිරමඩලක් වගේ පරෝපකාරයේ සිදු කළ යුතු වෙලාවේ නොවරදවාම මහා ධම් මෙහෙවර සිදු කරමින් ලෝ සතුන්ට සම්මා සම්බුදු සරණ ලබා දුන් බව සත්‍යයි සම්මා සදහම් සරණ ලබා දුන් බව සත්‍යයි සම්මා සංඝ සරණ ලබා දුන් බව සත්‍යයි නිය සාගරයේ පරතරට ගිය මහා කාරුණික නිපුණාර්ථ දර්ශී වූ විචිත්‍ර ධර්මයේ දේශනා කරන විද්‍යාචර්ණ සම්පන්න වූ දෙවියන්ට අග්‍ර වූ සම්මා සම්බුද්ධ පූජිතෝ සීලාදී ගුණ සම්පන්න අනුත්තර ශාස්ත්‍රෝන් වහන්සේට අප සියලු දෙනාගේම උත්තමාංග නමස්කාරයම වේවා කියලා හද පිරිමැතිෙන් සාදුකාර දෙමින් ඒ ශ්‍රී පාද පියුම් වන්දනා කරන්න මහා කරුණිකං නාථං නෙය්‍ය සාගර පාරගුම් වන්දේ නිපුන ගම්භීර විචිත්‍ර ණය දේශනං විඤ්ඤාචරණ සම්පන්නා යේන නියන්ති ලෝකතෝ වන්දේ තමුත්තමං ධම්මං සම්මා සම්බුද්ධ පූජිතං සීලාදී ගුණ සම්පන්නෝ හිතෝ මග්ග ඵලේසුයෝ වන්දේ අරිය සංඝං තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං සාධු සාධු සාධු ශ්‍රද්ධාවන්ත පින්වතුනි අතිපූජනීය ස්වාමින් වහන්සේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා සිංහනාද කරනවා අයම් පීහි ශානාම සාරිපුත්ත සාරිපුත්ත බලන්න මගේ මේ ජීවිතය දෙස ඉතිපිසෝ භගවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරසත්තානම් පරපුග්ගලානම් චේතසාචේතෝ පරිච්ඡ පජානාති සිතින් සිත බලලා ධර්මයේ දේශනා කරනවනේ සරාගං වා චිත්තං ඒ තථාගතයන් වහන්සේ දකිනවා මේ අත්තගේ හිත රාගයෙන් යුක්තයි මේ අත්තගේ හිත විරාගයෙන් හිතක් මේ අත්තගේ හිත ද්වේෂයෙන් යුක්තයි මේ අත්තගේ හිත මෛත්‍රියෙන් යුක්තයි මේ අත්ත මෝහයෙන් අන්ධ වෙලා ඉන්නේ මේ අත්තා ප්‍රඥාවෙන් යුක්තයි මේ අත්තගේ සිත තීන මිද්දේ නම් වූ අකුසලයෙන් හැකිරෙලයි තියෙන්නේ මේ අත්තගේ සිත තීන මිද්දෙන් නිදහස් වෙලා ඒ වගේම මේ අත්තගේ සිත උද්ධච්චයෙන් විසිරලා මේ අත්තගේ සිත සමාධියෙන් එකඟ වෙලා මේ අත්තගේ සිත රූපාවචර අරූපාවචර ධාන මට්ටමට සමාධිමත් වෙලා මේ අත්තගේ සිත තාම කාමාවචර භූමිය ඉක්මවා ගිහිල්ලා නැහැ මේ විදිහට සමාහිත අසමාහිත සක්ලේශී නික්ලේශී සදෝෂී වීත දෝෂී සමෝහ වීත මෝහ මේ විදිහට දෙවියන් සහිත ලෝකයාගේ යම් චිත්තෝත්පාදයක් වේ නම් උපදින උපදින මොහොතේ ඒ සිත දකින්න පුළුවන් තථාගතයන් වහන්සේට එක් හරීම අසිරිමත් ප්‍රඥාවක් හරි පොදෝම ප්‍රඥාවක් බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රඥාවට කියන්නේ පරචිත්ත විඥාන ඥානය කියලා ඒ බුදුරජාණන් වහන්සේ ළඟට එන කිසිම කෙනෙකුට ජීවිතේ රහසක් තියාගන්න බෑ තථාගතයන් වහන්සේ දිවියට ඇවිල්ලා ලෝකේ කාටවත් බොරුවක් කියන්න බෑ තථාගතයන් වහන්සේ ඉදිරියට ආපු හැම දෙනාගේම හිත හරියට වීදුරු බෝලයක් ඇතුලේ තියෙන යමක් දකිනවා වගේ ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම දැකවදාරනවා චිත්තය දැකීමේ පරචිත්තය දැකීමේ මේ මහා අභිඥාව ඥානය නුවණ නැත්නම් මේ සා මහත් අසිරියක් ලෝකයට දක්වන්න ඒ තථාගතයන් වහන්සේට බෑ තථාගතයන් වහන්සේ මෙබඳු මහා ධර්ම පෙළහරක් සිද්ධ කළේම පරසිටය දක්නා පරචිත්ත විඥානන ඥානය කියන මහා විඥා බලය නිසා ඔබ සතුටු වෙන්න ඔබ මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර සිහි කර කර මහා ප්‍රීතියකටපත් වෙන්න අහෝ මගේ ශාස්ත්‍රෝන් වහන්සේ පරචිත්ත විඥාන ඥානයෙන් යුක්තයි ඒ බුදුරජාණන් වහන්සේ මා දිහාත් ඒකාන්තයෙන් ඒ බුද්ධ ජීවිතයේ යම් වෙලාවක බලන්ට ඇති අතීතයේ එදා බුද්ධ ගයා පින්බිමේ බුද්ධ රාජ්‍යයටපත් වෙච්ච දවසේ අනාගතයේ ශාසන අන්තර්ධානය දක්වා යුගයෙන් යුගය පරිච්ඡේදයෙන් පරිච්ඡේදය පරම්පරාවෙන් පරම්පරාව දකිනකොට මා ගැනත් ඒ බුදුරජාණන් වහන්සේ දකින්ට ඇතේ මේ මහා බුදු ගුණ ශ්‍රවණය ගැනත් දකින්ට ඇතේ මේ මහා බුදු ගුණ කතාව ගැනත් ඒ තථාගතයන් වහන්සේ දැකවදාළ බව සත්‍යයයි එනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය නම් වචන වලින් කියන්ට බැරි ආනුභාවයක් හිතකින් සිතා නිම කළ හැකි ආනුභාවයක් නෙවෙයි ඒ බුදුරජාණන් වහන්සේලා තිබුණේ එනිසායි ඒ කාලේ හිටපු වැත්තෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන ප්‍රකාශ කළේ බම්බ සුර ලොව දෙරණ අපමණ දනන් ඇසිරෙත කියතත් ලැබනුවන පමණ නැත අප බුදුන්ගේ ගුණ දිව්‍ය ලෝක භක්ම ලෝක මිනිස් ලෝක සියල්ලේ සියලු දෙනා එක මොහොතක තථාගත ගුණය ගැන කතා කළත් ඔවුන්ගේ ආයුෂ ගෙවෙනකන් කතා කළත් අවදාකවත් බුදු ගුණ සාගරේ අවසානයක් තරක් දකින්ට බෑ ඒ තරම් අනන්ත ගුණයෙන් යුක්තයි ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට මේ වෙලාවේ මේ මහා චිත්ත බලය හිමි බුදුරජාණන් වහන්සේ ඒ චිත්ත බලයෙන් විශාල පිරිසකට පිහිට වී වදාළ එක්තරා ලස්සන කතාවක් සිහි වෙනවා ඔබ සාවධානව ඒ කතාව අසමින් බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ගන්න තථාගතයන් වහන්සේ දේවරම් මහා විහාරයේ පූර්වාරාමේ සිපතන නිගදායේ දඹදෙව් තලයේ කොතන වැඩ සිටියත් දෙවියන් සයත ලෝකයාට හෙළෝ යොමු කළ මහා කරුණාව ඇතිවමයි වැඩෙන්නේ සක්මන් කරන්නේ දනත වඩින්නේ දම් දෙසන්නේ සාකච්ඡා කරන්නේ මේ සියල්ලම කරුණාවේ සජීව කරණයන් මෛත්‍රියේ සජීව කරණයන් මහා කරුණා මෛත්‍රියේ ප්‍රතිමූර්තීන් තමයි සම්බුද්ධ ජීවිතයේ සිය ක්‍රියාව පැවැත්වීමම ලෝ සතුන් වෙනුවෙන් කරුණාවෙන් සිද්ධ කළ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ගෝධාවරී කියන ගංගා තීරය සමීපයේ විශාල තාපස කිරිසක් තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා බොහොම පිරිසුදු භක්මචර්යාවක් රකිමින් සිටිමිල්ලකින් පවා අකුසලයක් කරන්නේ නැතිව බොහොම පාරිශුද්ධ පැවිදි ජීවිතයක් ගත කළා. ඒ පිරිසට නායකත්වය ලබා දුන් නායක තාපසතුමා තමයි බාවාරී කියලා කියන්නේ. මේ බාවාරී තාපසතුමාට 16000ක විශාල ශිෂ්‍ය පිරිසක් උපස්ථාන කරනවා. ඉතිහාසය, අක්ෂර ශාස්ත්‍රය, වේදය, ඒ වගේම ඡන්ද ශාස්ත්‍රය, ව්‍යාකරණය, නක්ෂත්‍රය මේ සියල්ලක් පරතරයට දැනගෙන ඒ තාපසතුමා තම ශිෂ්‍යයන්ට උගන්වනවා. ඒ වගේම ඒ තාපසතුමාට රජවරු, ඇමතිවරු, සිටුවරු බොහෝම තෑගි භෝග සත්කාර සම්මාන පූජා දක්වනවා. හරිම පුදුමයි තාපසතුමා බොහෝම නිර්ලෝභී කෙනෙක්. හම්බ වෙන සියලු දේවල් අහිංසකයන්ට දානෙට පූජා කරනවා අහිංසක මිනිසුන්ට දන් දෙනවා එක දවසක් දන් පූජා කරලා ඉවර වෙලා සතුටින් ඒ දාණය ගැන කල්පනා කර කර ඉන්නකොට එක්තරා අහිංසක මිනිසෙක් ඇත්තටම අහිංසකයි කිව්වට පෙනුමෙන් විතරයි හිත ඇතුළ ද්වේෂයෙන් පිරීලා මේ තාපසතුමා ළඟට ඇවිල්ලා යමක් ඉල්ලනවා ඒ වෙලාවේ තාපසතුමා ප්‍රකාශ කරනවා මම තිබ්බ සියලුම ධනය පිරිකර සියල්ලම අද මහා දාණයට පූජා කළා දැන් මගේ ළඟ ඉතුරු වෙච්ච යමක් නැහැ ඒ වෙලාවේ ඒ සිංගමන් යදිමින් ආපෝ ඒ මිනිස්යා තාපසතුමාට ශාප කරනවා ඔබේ හිස සත්කඩකට පැලේවා කියලා ශාප කළා තාපසතුමාගේ හිතට පුදුම සංවේගයක් ඇති වුණා අනේ ඇයි මට මේ ලෝකෙ මිනිස්සු මෙහෙම දොස් කියන්නේ මම හැමෝටම කරුණාවෙන්නේ සලකන්නේ ලැබෙන දේවල් තනියෙන් නෙමෙයිනේ මම පරිභෝග කරන්නේ මෙහෙම ශෝකයෙන් ඉන්නකොට එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා මේ තාපසතුමාට ඇහෙනසේ ප්‍රකාශ කරනවා නසෝ මුද්ධං පජානාති උවකෝසෝ ධනත්තේකෝ මුද්ධනි මුද්ධපාතේවා ඥානං තස්ස නවිඤ්ඤති තාපසතුමාට කියනවා තාපසය ඒ මිනිසයා ඔබේ ඉස පැලේවා කියලා ශාප කළා ඔහු ඒ කිස පැලේවා කියලා ශාප කළාට ඔහු මේ කිස කියන්නේ කුමක්ද කියලා දන්නේ නැහැ. කිසේ පැලීම කියන්නේ කුමක්ද කියලා දන්නේ නැහැ. ඔහු පාපී අදහස් වල වසඟයට ගිහිල්ලයි මේ විදියට ඔබට නින්දා කළේ. ඒ වෙලාවේ මේ බුද්ධිමත්තු 120ක් උපතින් ආයු ශ්‍රී වළඳතෝ තාපසතුමා මේ దేవතාවාගෙන් අහනවා භෝති කරහි ජානාති තම්මේ අක්ඛාය පුච්චිතා මුද්ධං මුද්ධාධිපාතංච තම්මේ සංසනෝම වචෝ තම මට කියන්න මට කියන්න එහෙනම් කවුද මේ හිස ගැන දන්න කිසේ පැලීම ගැන දන්න කෙනා ඒ වෙලාවේ දෙවියා ප්‍රකාශ කරනවා මමත් ඒ කාරණේ දන්නේ නැහැ හැබැයි මම දන්නවා ඔබට ශාප කරපු ඒ පාපී පුද්ගලයා නම් ඔය හිස ගැනත් හිසේ පැලීම ගැනත් දන්නේ නැහැ කියලා ඒ වෙලාවේ මේ దేవතාවා ප්‍රකාශ කරනවා සෝහි භාක්මන සම්බුද්ධෝ සම්බ ධම්මාන පාරගෝ සම්බා භිඤ්ඤා බලප්පත්තෝ සම්බ ධම්මේසු චක්ඛුමා සම්බ කම්මක්ඛයම් පත්තෝ විමුක්තෝ උපදී සංඛයා තාපසය ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සබවින්න මංගල්‍යයක් ලෝකේට සබවින්ම විමුක්ති උදානයක් ඇහෙනවා ලෝකේ මහා සතුටකින් ඒ බුදු ගුණ සිහි කරනවා බුද්ධෝ සෝ භගවා ලෝකේ ධම්මං දේශේති චක්ඛුමා තන්ත්වං ගන්්වාන පුද්ධස්සෝ සෝතේ තං ව්‍යාකරිස්සති තාපසය ඔබ යන්න බුදුරජාණන් වහන්සේ සොයාගෙන යන්න ඔබට ඒ භාග්‍යවතුන් වහන්සේ මුදු කරුණාවෙන් දම් දෙසාවි එදාට මටත් පුළුවන් බණපදයක් අහන්න සම්බුද්ධෝති වචෝ සුත්වා උදංගෝ බාවරියහෝ සෝකස්ස තනකෝ ආසී පීපින්ච විපුලං ලබී හරිම පුදුමයි මේ තාපසතුමාට බුද්ධ කියන වචනය ඇහෙනකොටම මුළු ශරීරයේම ලොමු දැහැ ගැන්නුණා පුදුමාකාර පීතියක් ඇති වුණා පුදුමාකාර ප්‍රීතියක් ඇති වෙලා අහනවා ඒ තථාගතයන් වහන්සේ කොහෙද මේ කාලේ වැඩ ඉන්නේ සදත් නුවර දේවරම් වනාරණ සුවඳ කුටිය ධම් සභා මණ්ඩපය දෙව් විමනක් බඹ විමනක් කරලයි ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. Tamanගේ සියලුම ශිෂ්‍යයන් පැස් කරලා තම ශිෂ්‍යයන්ට කියනවා මම දැන් හොඳටම වයසයි අවුරුදු 120යි මට බෑ එච්චර දුරක් යන්න ඔබ සියලු දෙනාම මා හැරදාලා ඒ බුදුරජාණන් වහන්සේ සොයාගෙන යන්න බලන්න මොන තරම්නම් කාරුණික ගුරුවරයෙක්ද 16000ක් තම ගෝලයන්ට කියනවා මා හැරදාලා බුදුරදුන් සොයා යන්න කියලා බලන්න ඒ තාපසතුමාට මොන තරම්නම් මුදිතාවක් හිතේ තිබුණද ශිෂ්‍යයන් සියලු දෙනාම තාපසතුමාට වන්දනා කරලා තාපසතුමාගෙන් අහනවා කොහොමද ගුරුතුමනි අපි බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නේ ඒ වෙලාවේ මේ තාපසතුමා බොහොම කරුණාවෙන් තම තරුණ ශිෂ්‍ය පිරිසට ප්‍රකාශ කරනවා යස්සේසෝ දුල්ලභෝ ලෝකේ පාතු භාවෝ අභින්නසෝ ස්වාජ්ජ ලෝකම්මේ uppannෝ සම්බුද්ධෝ ඉති විස්සුතෝ හිප්පං ගන්්වාන සාවත්තින් අස්සව් හෝ දීපනුත්තමං මාගේ දරුවනේ නුඹලා සියලු දෙනාම අදම යන්න සරත්නවර බලා සම්බුද්ධ කියන શબ્දය පවා බොහෝම කාලයකින් බොහෝම කාලයකින් ඇහෙන්නේ ඒ තරමින් දුර්ලභයි තථාගතයන් වහන්සේ සොයාගෙන යන්න කිසුන් අහනම ගුරුතුමනි කොහොමද දැනගන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ආපසතුමා ප්‍රකාශ කරනවා නුඹලාට මම උගන්වලා තියෙනව නේද මේ වේදය තුල අනාගතයේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වුණොත් කොහොමද දැනගන්නේ කියලා යස්සේතේ හොන්ති ගත්තේසු මහාපුරිස ලක්ඛමා දුවේව තස්ස ගතියෝ තතියාහින විද්‍යතේ එබඳු උතුමන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වුණොත් මහා පුරුෂ ලක්ෂණ 31ක් දරාගෙන අසුවක් අනුව්‍යංජන දරාගෙන ඊ ගෙදරක සිටියොත් ඒකාන්තෙන් චක්‍රවර්ති රජ වෙනවා කියලා මම උගන්වලා තියනවා නේද යම් විදිහකින් දිගෙන් නික්මලා පැවිදි වුණොත් ලෝතුරා බුදු වෙනවා කියලා මම ඔබලාට උගන්වලා තියනවා නේද එනිසා යන්න ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය දිහා බලන්න ශ්‍රී ශරීරය දිහා බලලා වන්දනා කරලා වචනයෙන් කිසිම ප්‍රශ්නයක් අහන්න එපා. පිට ඇතුළෙන්ම ඒ බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න. ජාතිං ගොත්තං ච ලක්ඛණං මන්තේ සිස්සේ පුනාපරේ මුද්ධං මුද්ධාධිපාතං ච මනසායේව පුච්ඡත අනාවරණ දස්සාවි යදි බුද්ධෝ භවිස්සති මනසා පුද්ධිතේ පන්හේ වාචාය විස්සනසති ආපතුමා ප්‍රකාශ කරනවා තම ශිෂ්‍යයන්ට නුඹලා යන්න ගිහිල්ලා පතාගත මුනි රුවන බුදුරුවන වන්දනා කරන්න වන්දනා කරලා අහන්න අපේ ගුරුතුමා කවුද කියලා හිත ඇතුලෙන් අහන්න ගුරුතුමාගේ ගෝත්‍රය කුමක්ද කියලා අහන්න පරම්පරාවෙන් නාමය කුමක්ද කියලා අහන්න මගේ ගුරුතුමා යටතේ ශිෂ්‍යයන් කී දෙනෙක් මේ කාලේ ත්‍රිවේදය හදාරනවද කියලා අහන්න ඒ වගේම මතකෑතු අහන්න කිස කියන්නේ කුමක්ද කිසේ පැලීම කියන්නේ කුමක්ද කියලා අහන්න ඒ වගේම අහන්න අපේ ගුරුවරයාගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? ඒවා මොනවාද? ඒ විදිහට නුඹලා අහනකොට හිත ඇතුලෙන් අහන්න, වචනෙන් අහන්න එපා. ඒ බුදුරජාණන් වහන්සේ අනාවරණ දස්සාවි වේනම් නුඹලා මනසින් ඇසූ ප්‍රශ්නයට ශ්‍රී මුඛ පද්මය විවර කරලා දේශනා කළා මේ සත්‍ය පිළිතුර එනිසා නුඹ සියලු දෙනාම යන්න කියලා ඔවුන් පිටත් කළා හරීම සතුටකින් මේ තරුණ තාපසවරු 16000ක් පොඩි පිරිසක් නෙමෙයි මෙව්වා ඔබ ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරලා ඉතින් දරාගෙන සිත්යෙන් බලමින් දහම් ප්‍රීතිය උපදවා ගන්න නිවන් මගේ ආරම්භය වන්නේ ශ්‍රද්ධාව මධ්‍යය වන්නේත් එයමයි අවසානය වන්නේත් එයමයි මේ ලෝකේ බුදු ශිරපාපියුම් වඩාත් හොඳින් වඳින අය අතර රහතන් වහන්සේලා තමයි තථාගත ශ්‍රී පාද පద్ම ධන හිසේ පතන් සම්බාහනය කරමින් නලල් තලයේ සිරිපතුල් මත තබා සිඹ සිඹ වන්දනා කරන්නේ එනිසා රහතන් වහන්සේලාට තියෙන ශ්‍රද්ධාව තමයි අසීරිමත් ශ්‍රද්ධාව කියන්නේ එවන් ශ්‍රද්ධාවකින් තමයි මේ මහා භව ගමන අවසන් වෙන්නේ පින්වතුනි 16000ක් මේ තරුණ තාපසවරු බුදුරජාණන් වහන්සේ හොයාගෙන වඩිනවා මූලක නගරයට ඉන් අනතුරුව මාහිස්සතේ කියන නගරයට උදේනපුරයට ගෝධ නගරයට වේදිස නගරයට ඉන් අනතුරුව කොසලෑ නගරයට මේ විදිහට නගරයෙන් නගරයට යනවා බුදුරජාණන් වහන්සේ සාකේතයට වැඩම කළා කිව්වහම සාකේතපුරය බලා යනවා ඒ ප්‍රදේශයේ හිටපු මිනිසුන්ට මහා පුදුමයක් 16000ක පිරිසක් ජටා මඩලු දහාගෙන කොහෙද ඈත ගමනක් යනවා හරියට කිරිබොන්න උවමනා වුණාට පස්සේ වහු පැටියා වැස්සි හොයාගෙන යනවා වගේ පිපාසිත වෙච්ච කෙනෙක් පිපාසය සංසිඳවා ගන්න පැනිත්තක් හොයාගෙන යනවා වගේ මේ කොහෙදෝ යනවා විශාල පිරිසක් ඒ තාපසවරුන් පිටුපසින් යන්නට පටන් ගත්තා විශාල පිරිසක් යනකොට පුදුමයටපත් වෙනකොට මිනිස්සු බලනවා ඇයිද මේ කවුරු සොයාගෙනද යන්නේ තකහණයක්මයේ මේ යන පිරිස පිටපසින් ලක්ෂ ගණනක පිරිසක් බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා අවසානයේ තථාගතයන් වහන්සේ බලනවා මා සොයාගෙන ලක්ෂ ගණනක පිරිසක් එනවා තාපසවරු 16000ක් එනවා මේ සියලු දෙනාටම ඉඩකඩ තියෙන භූමියකට මම වඩින්න ඕන පාසානක කියන චෛත්‍ය ස්ථානය තෝරාගත්තා තසිතෝ උදකං සීතං මහාලාභං වවානිජෝ ථායං ඝම්මාමි තත්තෝව තුරිතා පම්බත මාරුහුං භගවා තම්හි සමයේ භික්ඛු සංඝ පුරක්ඛතෝ භික්ඛූනම් ධම්මං දේසේති සීහෝව නදති වනේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සයාගෙන මේ තාපස පිළිස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නකොට පේනවා මහා සංඝ පිරිසකට මේ සද්ධර්මයේ දේශනා කරනවා කොහොමද දේශනා කරන්නේ සීහෝව නදති වනේ සිංහ රාජයේ මනාන්තරයේදී මහා නාදයක් කරනවා වගේ ඒ 12000ක් තාපසවරුන්ගේ ජේෂ්ඨ නායක ශිෂ්‍යයාගේ නම තමයි අජිත කියලා කියන්නේ අජිතෝ අද්දස සම්බුද්ධං සතරං සීව භානුමං චන්දං යථා පන්න රසේ පරිපූර්ණං උපාගතං මේ අජිතට පේනවා බුදුරජාණන් වහන්සේ සතරං සිංහ භානුමං හරියට හිරු මඩල බබලනවා වගේ චන්දං යථා පන්න රසේ උන් පොහොදා හඳ මඩල බබලනවා වගේ දැකලා අප්‍රමාණ චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරසේ පටන් දෙපතුල් දක්වාම බලනවා මහා පුරුෂ ලක්ෂණ පූර්ණ ලෝම ධාතුව අභිනීල නිතසඟල සතරන් පාට ශරීරය සිහිය පුබ්බද්ධකාය ලක්ෂණය ඒ රන්වන් බුදුරුව බලනවා මහා පුරුෂ ලක්ෂණ 30ක්ම පේනවා මහා පුරුෂ ලක්ෂණ දෙකක් පේන්නේ නැහැ පෝෂෝ හිතවත් හගුයිහ ඒ වගේම පහූත ජීවහ කියන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක පේන්නේ නැහැ තථාගතයන් වහන්සේ බැලුවා මේ අජිත මගේ මහා පුරුෂ ලක්ෂණ දෙක බලනවා කියලා දැකලා තථාගතයන් වහන්සේ ජීවහා ධාතුව එළියට යොමු කරලා නලල් තලය ස්පර්ශ කළා කන් දෙක ස්පර්ශ කළා මේ විදිහට තථාගතයන් වහන්සේ කෝසෝහිත වත්ත ගුය නම් වූ ඒ පුරුෂ නිමිත්තත් තේන්ත සලස්වා අභිඥාවෙන් අජිත නම් වූ තාපසතුමාගේ ගතසිත පස්වනක් තීතෙන් පිරලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඇසිතිය නොහෙලන ඇසින් බලාගෙන ඒක මන්තං හිතෝ හත්ථෝ මනෝ පඤ්ඤේ අපුද්ධත සිත ඇතුළෙන්ම ප්‍රශ්නය අහනවා ආනිස්ස ජන්ම නම් බ්‍රෝහි ගොත්තං බ්‍රෝහි සලක්ඛනං මන්තේ සුපාරමින් බ්‍රෝහි අතිවාචේති බ්‍රාහ්මනෝ තථාගතයන් වහන්සේ මගේ ගුරුවරයාගේ වයස කියන්න ජාතිය කියන්න මහා පුරුෂ ලක්ෂණ කීයක්ද මොනවාද කියන්න මේ වෙනකොට කී දෙනෙකුට ත්‍රිවේදය උගන්වනවාද කියලා කියන්න බුදුරජාණන් වහන්සේ මේ තාපසතුමාලගේ හිත් සියල්ලම මහා ඥාන බලයෙන් බලලා විසං වස්ස සතං ආයෝ සෝච ගොත්තේන බාවරී තීනස්ස ලක්ඛනා ගත්තේ තින්නම් වේදාන පාරමෝ ලක්ඛනේ ඉතිහාසේත සනිගම්භු සකේතු භේ පංච සතානි වාචේති සධම්මේ පාරමින් ගතෝ ලක්ඛනානම් පවිචයං බාවරිස්ස නරුත්තම තන්හත්තිද පකාශේහි මානෝ කංඛායිතං අහෝ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔබේ ගුරුවරයාගේ වයස මේ වෙනකොට අවුරුදු 120යි. ගෝත්‍රයෙන් බාවාරී ගෝත්‍රයටයි අයිති වෙන්නේ. මහා පුරුෂ ලක්ෂණ තුනක් තියෙනවා. මේ වෙනකොට ශිෂ්‍යයන් 500කට ත්‍රිවේදය උගන්වනවා. තාපසතුමා හිත ඇතුළෙන් මහනවා ගෞතමයන් වහන්සේ මගේ ගුරුවරයාගේ තියෙන මහා පුරුෂ ලක්ෂණ ටික කියන්නේ මුඛං ජෝහාය ධාමේති ඔබේ ගුරුවරයාගේ පහූත ජීවහ කියන මහා පුරුෂ ලක්ෂණය තියෙනවා උන්නස්ත භමුකන්තරේ ඒ වගේම ඌර්ණ ලෝම ධාතුවක් ඔබේ ගුරුවරයාට තියෙනවා එහි දෙබැම අතර කෝසෝ හිතං වත්ථ ගුයිහං ඒවං ජානාහි මානව ඔබේ ගුරුවරයාගේ කෝසෝහිත වත්තගුහ කියන මහා පුරුෂ ලක්ෂණයක් තියෙනවා. හරිම සතුටුයි බලාගෙන ඉන්නව දෙනෝ දහහක් දෙනා තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු ධර්ම දේශනාව නවත්වලා වෙනම ධර්ම දේශනාවක් කරනවා. දිව්‍ය ලෝකයෙන් සංදේව් රජතුමා ඇවිල්ලාද භක්ම ලෝකයෙන් සහම්පතේ භක්ම රාජය ඇවිල්ලාද එහෙනම් කාටද මේ ධර්මයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාගේම මමිතය පුදුමය නැති කරමින් ඔවුන්ට ඇසෙනසේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අජිත නම් වූ තාපසතුමාට අජිත දැන් ඔබ තථාගතයන් වහන්සේ ගැන සංඛාව හැපය නැති කරගත්තා දැන් ඔබ තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න අසන්න ඒ වෙලාවේ තම ගුරුවරයා කිව් කිස කුමක්ද කිසේ තැනීම කුමක්ද කියන ප්‍රශ්නය ඇහුවා මුද්ධං මුද්ධාදිපාතංච බාවරී පරිපුද්ධති ස්වාමීනි අපේ ගුරුතුමා ඉස ගැනත් එසේ පැලීම ගැනත් අහනවා ස්වාමීනි දේශනා කරනසේක්වා අවිද්‍යා මුද්ධාති ජානාහි විද්‍යා මුද්ධා නිපාතිනේ සද්ධා සති සමාධිහි ඡන්ද විරියේන සංයුතා තාපසය අවිද්‍යාවට තමයි හිස කියලා කියන්නේ හිසේ පැලීම කියන්නේ චතුරාර්ය සත්‍ය විද්‍යාව පහළ කර ගැනීම ඒ සඳහා ශ්‍රද්ධාව සතිය සමාධිය කුසල ඡන්දය නොපසුබස්නා වීර්ය කියන මේ ගුණමිනි ඒකාන්තයෙන් දරන්නට වෙනවා බුදුරජාණන් වහන්සේ මේ විදියට දේශනා කළාට පස්සේ අප්‍රමාණකට සතුටකටපත් වෙච්ච සියලුම තාපසවරු බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපාමියම් මුල වැටෙනවා ඒ අතර හිටපු නායක ශිෂ්‍යයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කාටත් ඇහෙන විදිහට කේනස්සු නිවුතෝ ලෝකෝ කේනස්සු නප්පකාශති කිස්සාභිලේපනං බ්‍රෝෂී කිංසු තස්ස මහම්භයං ස්වාමීනි මට දේශනා කරනසේක්වා මේ ලෝකේ ඉන්න අය කුමකින් වැහිලාද මේ ධර්මයෙන් ඈත් වෙලා ඉන්නේ කුමක් නිසාද මේ ලෝකේ නැත්තන්ට ඔය ධර්මය අවබෝධ නොවන්නේ ලහාටුවකින් පැවරලා වගේ කුමකටද ඔවුන් ගිජු වෙලා ඉන්නේ ස්වාමීනි ලෝ සතුන්ට තියෙන මහා භය කුමක්ද බුදුරජාණන් වහන්සේ වදාරනවා ශ්‍රී මුඛ පද්මයේ විවර කරලා අවිද්‍යාය නිවතෝ ලෝකෝ විවිධාපමාදානප්පකාශති ධම්මාපිලේපණං බ්‍රෝමී දුක්ඛමස්ස මහභයං අජිතය අජිතම අජිතනම් වූ තාපසතුමා අමතල වදාරනම තාපසය තපස්වීවරය මේ ලෝකේ ඉන්න මිනිස්සු අවිද්‍යාවෙන්මයි බැහැලා ඉන්නේ මසුරු කම නිසා ප්‍රමාදයටපත් වෙලා ඉන්නව ඔවුන්ගේ ප්‍රඥාව මතු වෙන්නේ නැහැ තෘෂ්ණාව තමයි ඔවුන් බැඳිලා ඉන්න ලහතුව වෙන්නේ එනිසා ඔවුන් මේ ජාති ජරා ආදී මහා දුකකට නැවත නැවත වැටෙනවා කියලා මේ එකම ගාථාවක් දේශනා කළාට පස්සේ පින්වතුනි අතිපූජනීය ස්වාමීන් වහන්සේ සිත පහදවා ගන්න අදිත නම් වූ තාපසතුමා ඇතුළු දහසක් තාපසවරුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණා සීනාස්ත්‍රව මහා රහතන් වහන්සේලා බවට පත් වුණා බුදුරජාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය දෙක කරලා ඒහි ඒත භික්කවේ චරත භක්මචරයං ස්වාඛාතෝ ධම්මෝ සම්මා දුක්ඛස්ස අන්තකිරියාය කියලා වදාරලා ඒ සියලු දෙනාටම ඒහි භික්ෂු පැවිද්ද ලබා දෙනවා හරියම පුදුමයි 16000ක් තාපසවරුන්ගෙන් 1000ක් තාපසවරු යෝරුපාත්‍රධාරීව ශතවස් පිරිච්ච මහා තෙරුන් වහන්සේලා වගේ බුදුරජාණන් වහන්සේගේ ශිරීපා කමල් වන්දනා කළා. තාම 15000ක් ඉන්නව තාපසවරු මගපල ලබලා නැහැ. දෙවන තාපසතුමා නැගිටලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දේශනා කළා. තවත් දහහක් රහතන් වහන්සේලා බවට පත් වුණා. මේ විදිහට 16000ක් තාපසවරු තථාගතයන් වහන්සේගේ අභිනීල නිතසංගලෙන් ගලා ආ කරුණා ධාරින් ආශිංසනය ලැබලා කල්ප ගණනක් හිත ඇතුලේ ලැබුම්ගෙන තිබුණ සියලුම කෙලෙස් බලමුල සුණු විසුණු කරලා දාලා මහා රහතන් වහන්සේලා බවට පත් වෙලා ඒ බුදුසිරිපා පියුම් වන්දනා කළ බව සත්‍යයි ඒ ශ්‍රී නාමය තපස්වල දනාගේම උත්තමාංග නමස්කාරයම වේවා සාධු සාධු සාධු තතෝ පාසාන කේරම්මේ පාරායන සමාගමේ අමතං පාපයි බුද්ධෝ චුද්දස පාන කෝටියෝ සබවින්ම පුදුමයි ඒ බුදු ශ්‍රී මොමන්ලින් වදාළ මහා ධර්මය ධර්මයාගය කොච්චරද කියනවනම් පාසානක චෛත්‍ය ස්ථානේ 14 කෝටියක් මගපල නිවනින් සරසනා බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් නේද මේ අනාගාමී වූ පිංගිය නම් වූ ඒ ස්වාමීන් වහන්සේ අහසින් ගිහිල්ලා තමාගේ ගුරුවරයාටත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය දේශනා කළා ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ප්‍රශ්නේ ධාරාවක් නිකුත් කරලා බාවාරී තාපසතුමා ඇතුළු ඔහුගෙන් ඉගෙන ගන්නා 500ක් තරුණයන්ට හෙන්න ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා ඒ සියලුම ශිෂ්‍යයන් සෝවාන් ආර්ය ශ්‍රාවකයන් බවට පත් වුණා තාපසතුමා අනාගාමී වුණා මේ මහා ධර්ම යාගය මේ මඩලේ මිහි මඩලේ සිද්ධ කළේ පරචිත්ත විඥානන ඥාන බලය තිබුණ අපේ බුදුරජාණන් වහන්සේ විසින් ඒ විතරක් නෙමෙයි ඒ තථාගතයන් වහන්සේ මිනිස් ලෝකේ ඉන්න මිනිසුන්ගේ සිත විතරක් නෙමේ දිව්‍ය ලෝකේ භක් දෙවියන්ගේ භක්මයන්ගේ සිත විතරක් නෙමේ ත්‍රිසංගත සතුන්ගේ පවා චිත්තාචාරයන් දැනගෙනයි ත්‍රිසංගත සතුන්ට පවා පිහිට උනේ ඔසබෑ නුවර වැඩ ඉන්න කාලේ ഘോഷිතාරාමේ වැඩ හිටපු කාලේ සංඝ දෙපිරිසක් අතර ඇති වුණා ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ දුරදිග ගියා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කොට වදාලා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවටත් ඒ ස්වාමින් වහන්සේලා සමන් දුන්නේ නැහැ තථාගතයන් වහන්සේ තීරණය කළා මම මේ සංඝ පිරිසගෙන් අයින් වෙලා හුදකලා වන අරණකට ගිහිල්ලා මේ වස් කාලේ ගත කරන්න ඕන පාරිලෙයක නම් වූ වනලැහැබට වැඩම කළා කවුරුවත් එක් කරගෙන ගියේ නෑ ආනන්ද ස්වාමින් වහන්සේ නතර කරලයි වැඩම කළේ හරිම පුදුමයි භද්දකාල කියන පාරිලෙය වනලැබේ තිබ්බ සුවිශාල සල්ගසක් යට තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා මහා හස්තිරාමේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ බලනවා කවුද මේ අස්තිරාදයාගේ හිස හිත මොකක් නිසාද මේ ඇවිල්ලා ඉන්නේ බලනකොට තථාගතයන් වහන්සේට දකින්ට ලැබෙනවා මේ හස්තිරාදයාගේ අදහස හස්තිරාජයා බලනවා අහෝ වනාරණේ මහා පුදුම එළියක් ශාන්තියක් ඇත්කලත් එක්ක ඉන්නකොට මට පුදුමාකාර වෙහසක් ඇතින්නේයෝ ඇත්කටව ඇවිල්ලා මගේ ශරීරයේ ස්පර්ශ වෙනවා මා කඩන අත මට අනුභව කරන්ට දෙන්නේ නැහැ මහා පීඩාවක් මීට වඩා හොඳයි හුදකලාවේ ඉන්න එක බලන්න පුදුමයි නේද ඉරිසන් සතුන්ට පවා එදානම් සැබවින්ම ඒ හස්තිරාදයාට ඒ ඇතිවෙච්ච සිටවිල්ල වාසනාවකටමයි ඔබටත් මටත් ඒ බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක බලාගෙන වැඩ පුදා ගන්න පින් මහිමේ නැති වුණාට මොකද ඒ හස්ති රාජය අපේ පින තිබුණා හස්ති රාජය අතකොල කඩාගෙන ඇවිල්ලා මහා සංගස වටේට අමදිනවා ඒ වගේම පළවැල හොයාගෙන ඇවිල්ලා ඒ පාත්‍රයට පූජා කරනවා පාසියෝරු කුම්භස්තලයේ තබාගෙන ගමට යනකොට පිණ්ඩපාතයට පිටුපස්සෙන් යනවා නැවත වතාවක් ඈතට පිණ්ඩපාතෙ ගිහිල්ලා වඩිනකම් බලාගෙන ඉන්නවා වනමුව දොර බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය සිවුරු අරගෙන කුම්භස්තලයේ තබාගෙන නැවත වතාවක් වඩිනවා තුන් මාසයක්ම මේ විදිහට මේ හස්ති රාජයා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා පරම සත්‍යයක් තථාගතයන් වහන්සේට මේ හස්තිරාජය මේ විදියට උපස්ථාන කරමින් ආනන්ද ස්වාමින් වහන්සේගෙන් යම් උපස්ථානයක් ලැබෙනවද දෙවියන්ගේ උපකාරයෙන් ධර්මයන්ගේ උපකාරයෙන් මේ හස්තිරාජය ඒ සියලු උපස්ථාන කටයුතු සිද්ධ කරනවා හිත දිහා බලනවා හස්තිරාජයාගේ බුදුරජාණන් වහන්සේ හිතනවා මම මේ කලබල ඇති කරගත්ත සංඝ පිරිසෙන් වෙන් වෙලා හුදකලා වන අරණට වෙලා ඉන්නවා අහෝ මේ හස්තිරාජයා මට උපස්ථාන කරනවා මොහුගේ අදහස නම් බොහෝම ශාන්ත අදහසක් මමත් ඒකාන්තයෙන්ම හස්තිරාජේ මේ පාරිලෙයියත් ඒකාන්තයෙන්ම හස්තිරාජේ කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මයෙන් උදානයක් පහළ වෙනවා ඒතං නාගස්ස නාගේන ඊශා දන්තස්ස හත්ථිනෝ සමේති චිත්තං චිත්තේන යදේ කෝ රමති වනේ බුදුරජාණන් වහන්සේගේ සතුට සෝමනස්සේ ප්‍රීතිය ඒ උදානයක් ලෙස ලෝ සතුන්ට ඇහෙනකොට දෙවියෝ බ්‍රහ්ම රාජවරු සාභකාර දුන්නා. ඒ විතරක් නෙමෙයි මල් වැහි වැටෙන්න සැලැස්සුවා. අස්ති රාජයාවත් අස්ති රාජයාගේ ඒ ශරීරයටත් මල් වැසි වැටෙන විදිහට හරිම පුදුමයි බුදුරජාණන් වහන්සේගේ කරුණාව බුදු බලය බුදුරජාණන් වහන්සේ පරසිද්ධ කෙමින් සියලු දෙනාටම පිහිට දෙමින් කරුණාබර දයාව අඩුවක් නැතුව ලෝකයට ප්‍රදානය කරමින් මහා මෙහෙවරක් සිද්ධ කරලයි මේ සංසාරෙන් සමුගත්තේ බුදුරජාණන් වහන්සේ <clears throat> එක දවසක් පූර්වාරාමයේ වැඩ ඉන්නකොට උපෝසථය පොහොය කර්මය සංඝයාගේ ස්වාමින් වහන්සේලාගේ උපෝසත දවස උපෝසතේ හේවත් ප්‍රාතිමෝක්ෂය උදෙසන්නට මහා සංඝ පිරිසක් රැස් වෙලා පළමු යාමේ ඉක්ම ගියා ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා ප්‍රකාශ කරනවා ස්වාමීනි පළමු යාමේ ඉක්මලා ගියා පොහොය කරනසේක්වා සංඝයාට පාමොක්කදේශනසේක්වා තථාගතයන් වහන්සේ නිහඬයි පාත්‍රයේ මධ්‍යම යාමයට ඉක්මලා ගියා ආරාධනා කළා තථාගතයන් වහන්සේ නිහඬයි රාත්‍රියේ අවසාන කාලේ ඉක්මලා යන්නට ඔන්න මෙන්න තිබියදී ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා ස්වාමීනි සංඝ පිරිස රැස් වෙලා පුණ්‍යම් රාත්‍රියක් ආර්ය තුෂ්ණි භූත භාවයෙන් වැඩ ඉන්නවා පාමොක් උදසනසේක්වා අඳ බැස යනවා ඉර උදා වෙන්න ළඟයි ඒ වෙලාවේ වදාරනවා ආනන්ද මේ පිරිසා පිරිසුදුයි ආනන්දමේ පිරිසා පිරිසුදුයි අපිරිසුදු පිරිසක් නැද මම පාමොක් උදෙසන්නේ නෑ මුගලන් මහා රහතන් වහන්සේ බලනවා කාටද මේ කවුරු ගැනද මේ ප්‍රකාශ කරන්නේ මුගලන් ස්වාමීන් වහන්සේගේ පරචිත්ත විඥානඥාණයෙන් බලනකොට පේනවා ඒ සංඝ පිරිස අතර එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා සීලය පිරිසුදු වෙලා මුගලන් මහා රහතන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේට ප්‍රකාශ කරනවා ආයුෂ්මතුනි බුදුරජාණන් වහන්සේ මහා ඥාන බලයෙන් ඔබ බැලුවා ඔබ දිහා බලන්නේ ඔබේ අපිරිසිදු වෙච්ච සීලය ගැන දැක්කා ඔබ දැන් නිහඬ වෙලා හිටියට වචනෙන් නොකීවාට බුදුරජාණන් වහන්සේට නම් සංගවන්න බෑ ඔබ ඉවත් වෙලා යන්න මේ පිරිසුදු පිරිස නැද ඉඳගෙන අපිරිසුදු කරන්න එපා. ඒ වෙලාවේ මේ දුස්සීල භික්ෂුව නැගිටලා යන්නේ නැහැ. මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ අතින් අල්ලගෙන එළියට දාලා අගුළු දාලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි පාමුක්කුදසනසේක්වා ඒ වෙලාවේ වදාරනවා මොග්ගල්ලාන අදින් පස්සේ මම තාම උදසන්න සංඝ පිරිසකට වඩින්නේ නෑ නුඹලාම පාම උදසන්න අපිරිසිදු පිරිසක් මැද පාරිශුද්ධ චරණයකින් හැබී තථාගතයන් වහන්සේ වඩිනවා කියන එකක් සිද්ධ වෙන්නේ නෑ අට්ඨාන මේතං අනවකාශෝ මොග්ගල්ලාන බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ මහා ඥාන බලය දරාගෙන පුදුමාකාර පුණ්‍ය මහිමයක් හිත ඇතුළෙනුත් ගත තුළෙනුත් ලෝකයට මූර්තිමත් කරලා බුදුරජාණන් වහන්සේ මේ සරණ ලබන්න පෙරම් පුරාගෙන ආපු සියලු දෙනාටම මහා පුදුම සැනසෙල්ලක් ලබා දුන් බව සත්‍යයි පින්වතුනි අතිපූජනීය ස්වාමින් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච නොයෙක් තීර්ථක ශාස්ත්‍රෝන් වහන්සේලා හරියට කූඩුවෙන් එළියට බහින දවසේම Tamanගේ පැටවුන් අරගෙන අසුචියකට බලුකුණකට යන ඇදී යන ඉගිල යන අපුටන් වගේ Tamanගේ ශ්‍රාවකයන් මුලින්ම අධර්මය නම් වූ අසුචි කුණපයට යොමු කරමින් ලෝකය මුලා කරනවා ඒ උනාට අප සියලු දෙනාට මහා පුදුම සැනසෙල්ලක් මුලින්ම තමන්ගේ පැටව අරගෙන පියුම් විලකට පියාඹගෙන යන රාජහංසෙක් වගේ මුල පතන්ම තමන්ගේ ශ්‍රාවකයන් සද්ධර්මයේ හසර කරවමින් හසර පෙන්වමින් බුදුරජාණන් වහන්සේ නමක් ඒ විදිහට ලෝ සතුන් හික්මවනකොට අපට සැනසෙල්ල දයාව අනුකම්පාව ලබා දෙනකොට මොන තරම්නම් සතුටක් ඔබ හදවතේ ඇති කරගන්න ඕනද මේ දේවල් ඇහෙනකොට නැවත නැවත හිත නිමා ගන්න ශ්‍රද්ධාවෙන් පුරවා ගන්න රාත්‍රියේ ටිකෙන් ටික ටිකෙන් ටික ගෙවිලා යනවා මේ භූමියට පැමිණි ඔබ නෙවෙයි දැන් ඉන්නේ රූපය වෙනස් වෙලා නාම પરම්පරා වෙනස් වෙලා හේතුන් වෙනස් වෙලා ඵල ධර්මයන් වෙනස් වෙලා මිනි වලට ඔබ බොහෝම කිට්ටු වෙමින් මොහොතින් මොහොත කිට්ටු වෙමින් ඔබ අවසානයේට යන මොහොතයි ඔබට තව දින ගණනයි ඔබට තව තත්පර ගණනයි නිමේෂයයි මොහොතයයි හිත කෙලසුන්ගෙන් මුදවා ගන්න විනීවරණයට පත් කරගන්න කෙලෙස් ධර්ම උපදින්න ඉඩ තියන්න එපා නිදිමත ඇති වෙන්න ඉඩ තියන්න එපා මේ මහා බුදු ගුණ කතාවත් සමග නතර වෙමින් පිටපසින් නැවිලා සෑම වචනයකින්ම ගත හැකි ගත යුතු ශ්‍රද්ධා ජනන ශක්තිය උපදවාගෙන මහා මෝහය සුඳ දමන්න ඔබට වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා බුදුරජාණන් වහන්සේට මාගේ වන්දනාව වේවා මහා මෝහ තමෝ නබ්ධේ ලෝකේ ලෝකන්ත දස්සිනා යේන සද්ධම්ම පඤ්ඤෝතෝ ජාලිතෝ ජලිතින්හිනා තස්ස පාදේ නමස්සාමි සම්බුද්ධස්ස සිරීමතෝ මහා මොහඳුර නසාලන්නට දහම් දීපය දල්වමින් ලොව එකලු කල සිරිපතුල් අභියස දිවි පුදා සිඟ වඳිමේ සමවිත The talk was interrupted here, due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.